එහෙනම් අදට අපි සාකච්ඡාව නිමවටපත් කරමු. අද දවසෙත් සහ සම්බන්ධ වුණු ගිහි පැවිදි සියලුම දෙනාට අපි ආශිර්වාද කරනවා මෙතෙක් වෙලා අපි දහම් කරුණු කතා කළා ප්‍රඥාව ගැන ඒ වගේම ගොඩක් ප්‍රායෝගික ධර්ම කාරණා සාකච්ඡා කළා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් ජනිත කරගත් සියලු කුසල් ඔබ අප හැම දිනාටම ප්‍රඥාව දියුණු කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කිරීමට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අපගෙන කරුණාවෙන් අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙක පැය දෙකකටත් අධික කාලයක් අප අපේ ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටලුවට පිළිතුරු සැපිය ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමේ පුණ්‍ය ක්‍රියාව පතන්නා වූ බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හේතු වේවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීනි.